තින්ති සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසෙත් අපි සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධර්මය මෙලෝ සැනස පරලෝව සැනසීම ලබන්න පුළුවන් තථාගතයන් වහන්සේ වදාළ උතුම් වූ ධර්මය සද්ධාවෙන් යුක්ත ධර්ම ගෞරවය උපදවාගෙන ධම ශ්‍රවණය කරගන්න මේ ජීවිතයේ අපිට සැනසෙන්න පුළුවන් පරලෝව අපිට සැනසෙන්න පුළුවන් ඒකාන්ත සැනසීම උදෙසා මේ ධර්මයමයි උපකාර වෙන්නේ. ඒ නිසා මේ ධර්මය අහන එක බොහෝ ආනිසංස ලබන්න හේතුවක් වෙනවා. මේ ජීවිතයේ භාගතුන් වහන්සේ අපිට දේශනා කරපු ධහමය ස්ථීරසාරවම සැනසෙන්න පුළුවන්කමක් තියෙනවා. පරලෝක ජීවිතයකත් ස්ථීරසාරවම සැනසෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ සැනසීම ලබන්න පුළුවන් වෙන කිසිදු මාර්ගයක් වෙන දෙයක් ඇත්තේ නැහැ ධහමම පමණයි. එනිසා බුදුන් වහන්සේම සරණ කරගන්න ධර්මයෙන්ම සරණ කරගන්න ආර්ය මහා සංඝරත්නයෙම සරණ කොට ගියොත් ඒ සැනසීම උදා කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ජීවිතයේ පින්වත්නි මේ අපිට අහන්න ලැබෙන මේ ධහම තථාගතයන් වහන්සේ අතීතයේ දේශනා කරපු ධහම. ඉතින් අද දක්වා මේ එන්න මහා සංඝරත්නය, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, මහා සංඝරත්නය වගේම අද දක්වා මේ සංඝ පරපුර භානක පරපුර මගින් රැගෙන ඇවිල්ලා අද දක්වාම බොහෝ දුක් මහන්සියලා තමාරක් විට ජීවිත පවා නැති වෙමින් පවා මේ දහම රැකගෙන ආවා. ඉතින් එහෙම ආපු දහම මාතලේ අලුහාරයේදී ගන්තාරෝඩ කරපු ඒ පොත් වහන්සේලා අද දක්වාම මහා සංඝරත්නය විසින් රැකගෙන එන්නට යෙදුනා. ඉතින් මේ රැකගෙන ආපු මේ උතුම් වූ ධහම අද දක්වාම අහන්න ලැබීම අපි මහා භාග්‍යවන්තයි. ඒ පොත්පත් පරිශීලනය කරන්න ලැබීමත් මහා වාග්යක් අපිට. ඒ නිසා මේ පින්නත් අයට අද කාලේ මේ ශාස්ත්‍රණය බොහොම දියුණු නිසා මේ සූත්‍ර දේශනාවන් කියවලා දැනගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සූත්‍රයට අදාළ අටුවාව ටීකා ආදී පරිශීලනය කරනකොට මේ සූත්‍රයට අදාළ විස්තර සෑම දෙයක්ම මනාකාරවම අධර්මයෙන් තොරව වැරදි ආකාරයේ දෘෂ්ටීන් ඇති කරගන්නේ නැතුව නිවැරදි දෘෂ්ටියෙන් ඇති කරගන්න පුළුවන් ඒ දේවල් කියවලා හොඳට ධාරණය කරගන්නවා නම් හොඳට සුතා දතා මනසා පරිචිතා ආදි වශයෙන් හොඳට පුරුදු කරගන්නවා නම් අහලා ධාරණය කරගන්නවා නම් ඒක මහා වාසනාවක්. ඒ නිසා මේ පින්වත් අයට මම ආරාධනා කරනවා මේ පොත් වහන්සේලා පරිශීලනය කරන්න. මේ ජීවිතේ බුද්ධ වචනය කියව ගන්න තියෙනවා නම් ඒක මහා ලාභයක්. බුද්ධ වචනය ශ්‍රවණය කරගන්න තියෙනවා නම් ඒක මහා ලාභයක්. ඒ නිසා මේ පින්වත් අයට මේ ලැබිච්ච ලාභය, මනුෂ්‍ය ජීවිතයේ මේ ලැබිච්ච කාලය නිකරුණේ ගෙවලා දාන්නේ නැතුව දහම අවබෝධ කරගන්නම කටයුතු කරනවා නම් ඒක මහත් වූ ලාභයක්. ඒ නිසා අපි සංසාර ජීවිතේ නොකරගත්තු එකම දේනේ දහම අවබෝධ කරගත්ත නැති එකමනේ එකම කාරණය. ඒ නිසා ඒ දහම අවබෝධ කරගන්නම තමන්ගේ හිත මෙහෙවනවා නම් පින්වත් ඒකයි අපිට මේ ජීවිතේ කරන්න තියෙන ඕපනායක ගුණයක් හැටියටත් පෙන්වලා දීලා තියෙන්නේ අනිත් වැඩවලට කලින් පළවෙනි කාරණය කරගන්නට ඕනේ මේ ධර්ම අවබෝධ කර ගැනීම. ඇයි අනිත් දේවල් අපි සංසාර ජීවිතේ නිඳනය කරා සසර ජීවිතේ ඕන තරම් සැප විපාක වින්දා. බඹලොව, දෙවලොව ආදී තැන්වල උප්පත්ති ලැබලා ඒ වගේ සැප විපාක වින්දා. රජුරු වෙලා, සිටුරු වෙලා ඉපදුනා. නමුත් ස්ථිරසාර සැනසීමක් නෙවීමක් ලැබුණේ නැහැ. අද මේ ජීවිතේ ලබනවා නම් ස්ථිරසාර සැනසීමක් ධර්මයෙන් හැර වෙන දෙයකින් ලැබෙන්නේම නැහැ. ඉතින් ඒ කාරණය මේ පින්වත් අයට හොඳ ආකාරවම දැනගන්න පුළුවන්. මේ සසර ජීවිතයේ තියෙන භයානකකම දහම අවබෝධ කරගත්තේ නැත්නම් ඒකෙන් ඇතිවන විපාක ස්වභාවය මේ දේශනාව තුළින් පින්වත් හොඳට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම භව තණ්හාව දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. භවයට තියෙන ආසාව නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට හේතුව මේ පින්වත් අයට මේ සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කරගෙන යනකොට ඉදිරියට පැහැදිලි වෙයි. ඉතින් ඒ ඒ නිසා මේ පින්වත් අය හොඳට මේ දේශනාව ශ්‍රවණය කරගන්න. ඉතින් මජ්ක්‍ධිම නිකායම මූල පණ්ණාසකේතම අයිති චූල යමක වග්ගයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක් පිළිබඳවයි අද දවසේ ශ්‍රවණය කරගන්න දැනගන්න සාකච්ඡා කරගන්න සූදානම් වෙන්නේ. මේ දේශනාවත් බොහෝම අපූර්ව සිදුවීම් මාලාවක් සහිත දේශනාවක්. ඉතින් සද්ධාන යුක්තව මේ කාරණා මේ පින්නාත්ය හොඳට දැනගන්න, ශ්‍රවණය කරගන්න. ඉතින් මේ දේශනාවේ නම සඳහන් වෙන්නේ බ්‍රහ්ම නිමන්තනික කියන සූත්‍ර දේශනාව. තථාගතයන් වහන්සේ මේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍ර දේශනාව හැටියට මේ නම යෙදිලා තියෙන්නේ කුමන හේතුවක් නිසාද මේ බ්‍රහ්මයා මහා බ්‍රහ්මයා කියන ඒ බ්‍රහ්මයාට ඇතිවෙච්චි ඒ දෘෂ්ටියක් හේතු කොටගෙන ඔහු দমনය කිරීම සඳහා භාගතුන් වහන්සේ ඒ බඹලොව කරා වැඩම කරන්න දෙදුනා ඒ සිදුවීම් සහිත කාරණණය නිමන්ත්‍රණය කොට සාකච්ඡා කරන තියෙන දෙයක් නිසා මේකට බ්‍රහ්ම නිමන්තනික කියන සූත්‍ර නම සඳහන් වෙලා තියෙනවා යෙදিলা තියෙනවා. ඉතින් මේ දේශනාව පින්වත්නි භාගතුන් වහන්සේ සවැත් නුවර අනේපිඩිතුමා විසින් කරන ලද ජේතනාරාමයේ වැඩ වාසය කරනකොට භාගතුන් වහන්සේ දේශනා කරන්න දෙනවා භික්ෂුන් වහන්සේලා අමතලා තත්සකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛෝති බදන්තේති භික්ඛු භගවතෝ පස්සාච්චෝතුම් භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා කුමන්ද දේශනා කරන්නේ ඒකමෙදාහම් වික්‍රේ මහණෙනි එක් සමයක උක්කට්ඨායන් විහෙරති සුභක වනේ සාලරාජ මූලයේ තේනකෝපන වික්‍රේ සමයේන බකස්ස බ්‍රහ්මනෝ ඒව රූපං පාපක දිට්ඨිගතං uppannං හෝති භාගතුනා දේශනා කරන ස්වාමීන් වහන්සේලාට මහණෙනි මම එක් සමයක උක්කට්ඨානුවර සුභක වනේ සාලරාජ මූලේ සුභක කියන වනේ සල්රාජ මුල්හි ඒ කියන්නේ සල් ගසක් මුල වැඩ වාසය කරනකොට භාගතුන් වහන්සේ දැනගන්න ලැබුණා. තමන්ගේ හිතෙන් ඒ බක කියන බ්‍රාහ්මයාගේ හිත දැක්කා. මිත්‍යා දෘෂ්ටියක් ඉපදන බව භාගතුන් වහන්සේට දැනුණා. මේ බක බක්ම කියන බ්‍රාහ්මණ මේ බ්‍රාහ්මයාට කොහොමද ඇති වුණ ලාමක දෘෂ්ටිය ඒව රූපම් පාපක දිට්ඨිගතං uppannං හොත් පාපක දෘෂ්ටියක් නිරේ ඉපදෙන්න හේතු වෙන මිත්‍යා දෘෂ්ටියක් ඉපදුනා මොකද්ද කිනාත්නි භාගතුනා දේශනා කරනවා ඉදං නිච්ඡං ඉදං දුවං ඉදං සස්සතං ඉදං කේවලං ඉදං අවචන ධම්මං ඉදාහං න ජායති න ජීයති න වච්ඡති න uppajjati මේ විදිහට භාගතුනා දේශනා කරනවා මේ මේ බ්‍රහ්මයාට ඇති වුණාලු ඉදන් නිච්ඡං මේක නිට්ටයයි. මේ බ්‍රහ්ම ලෝකය නිට්ටයයි. ඉදන් දුවං මේක ස්ථිරසාරයි. ඒවම සස්සතං මේක සාස්සතයි. මෙතනින් එහාට දෙයක් නැහැ. මේකම මේ මේ ඒකම නිට්ටයයි. මේකම බොහෝ කාලයක් දිගටම පවතිනවා කියන අදහසක් සස්සතං. ඉදන් කේවලං මේක කෙලවර වීමක් නැහැ. මේක ස්ථිරසාරයි. ඉදන් අවචන ධම්මං චුත් වීමක් ඇත්තේ නැහැ. ඉදන්න ජායති න ජීයති මේක ඉපදීමක් නැහැ, දිරීමක් නැහැ, චුත් වීමක් නැහැ, න උපජ්ජති ඉපදීමක් නැහැ. ඊතෝච පනංච උත්තරේ උත්තරෙන් නිස්සරණ නැති මේක වැඩිය නිස්සරණයක් නැත්තේ නෑ මෙතනින් එහාට වෙන නිවීමක් ඇත්තේ නැහැ කියලා මේ බක මේ මේ බමුණට මේ බ්‍රාහ්මයාට හිතෙනවා. මේ බ්‍රස බ්‍රාහ්මයාට හිතෙනවා මේ විදිහේ මිත්‍යා දෘෂ්ටියක්. මේකම තමයි නිස්කරණය. මේකම තමයි මේ මෙතනින් එහාට නිවීමක් නැහැ. භාගතුන් වහන්සේ ඊළඟ දේශනා කරන අතකවාහම් බික්වේ බකස බ්‍රහ්මනෝ චේතසෝ චේතෝ පරිවිතක්කං භාගතුන් වහන්සේ ඉතින් බ්‍රහ්මයාගේ හිත දැකලා මේ භගබඥා වෙත වැඩම කරනවා බලවා පුරුෂෝ සම්මින්ජිතං වාහං පසාරේය පසාරිතං වාහං සම්මින්ජේය එව මේවං උක්කට්ඨායන් සුභගවණේ සාලරාජ මූලේ අන්තරහිතෝ තස්මින් බ්‍රහ්ම ලෝකේ පාතරෝ සුභාගතුන් වහන්සේ ඒ වක්‍රපත දික් කරන්නේ යම්සේද ඒ විදිහට මේ සාලරාජ මූලෙන් අතුරුදහන් වෙලා මේ බ්‍රහ්මලෝක පහළ වුණා පාතුරු හෝසි. එවලේ මේ බක බ්‍රහ්මයා අදසාකෝ මං බික්කේ බකෝ බ්‍රහ්මෝ දුරතෝ ආගච්ඡන්තං දිස්වානමං ඒ තදවෝච. භාගතුන් වහන්සේ දුරින්ම එනවා දැකලා ඒහිකෝ මානිස සාගතං මානිස යහපතක්ම නිදුකාණිනේ වැඩම කරන්න යහපතක්ම වේවා. චිරස්සකෝ මානිස ඉමං පරියාසම කාසි බොහෝ කාලෙකින් මෙහි වැඩම කරන්නේ මේ බක බ්‍රහ්මය සඳහන් කරන භාගතුන් වහන්සේට වඩින බව දැකලා ඉදන් මාලිස නිච්ඡං ඉදන් දුවං ඉදන් සස්සතං ඉදන් කේවලං ඉදන් අවචන ධම්මං ආදි වශයෙන් අර තමන්ට ඇති වුණ මිත්‍යා දෘෂ්ටිය සඳහන් කරන මේම නිත්‍යයි මේකම සදාකල්ම තියෙනවා මේකමයි නිස්සරණය කියලා මේ විදිහට මේ භාගතුන් වහන්සේට අර බකර බ්‍රහ්මයා සඳහන් කරනවා ඒ වෙලේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එවං උත්තේ අහම් බික්කවේ බක බක්මනං ඊතද වෝච බක බක්මයාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අවිද්‍යායතෝ වතබෝ වතබෝ බකෝ බ්‍රහ්මා අවිද්‍යාගතෝ වතබෝ බකෝ බක්මා අවිද්‍යාසහගත අදහසක්මයි ඇතිලා තියෙන්නේ. මේ බක බක්මයාට සඳහන් කරනවා ඔබට අවිද්‍යාසහගත අදහසක්මයි ඇති උනේ අනිත්‍ය වූ දේම නිට්ටයයි කියලා හිතෙනවා. ඒ වගේම අද්දුව ඕදේම ස්ථිරසාර නැතිසේම ස්ථිරයි කියලා හිතෙනවා. ඊළඟට අස්ස අස්ස සතං ඒව සමානං සස්සන්ති. ඒ වගේම අසාස්සත වූ දෙයක්ම සාස්සතයි යයි දෘෂ්ටියක් ඇති වෙලා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ අර ඇතිවෙච්ච මිත්‍යා දෘෂ්ටිය ඊටාම පහත් දෙයක්. මේක නිවන පිණිස හේතු නැති දෙයක් කියලා මේ භාගතුන් වහන්සේ මේ ඇතිවෙච්චි මේ මිත්‍යා දෘෂ්ටි අවිද්‍යාසහගත ස්වභාවයක් කියලා මේ බකබක්ඥයට සඳහන් කරනවා දේශනා කරනවා එතකොට මේ බකබක්ඥයා ඉන්නේ වෙනවත්නි මේ ලෝක ධාතු තියෙනවා බඹලොව තියෙනවා මේ දෙව්ලොව හයක් දෙව්ලොව හයක් චාතුම් මහ රාජිකය ඊළඟට තාවතින්සය යාමය තුසිතය නිම්මාන රති පරිනිම්මිත වසවත්ති යනුවෙන් දිව්‍ය ලෝක හයක් තියෙනවා. මේ දිව්‍ය ලෝක වලට උඩින් තියෙනවා බඹලවතල ප්‍රථම ධාන බඹලව ဒုတိ ය ධාන බඹලව තතිය ධාන චතුර්ථ ධාන වශයෙන් බඹලව තියෙනවා. ඉතින් ප්‍රථම ධානය යම්සි මට්ටමකට වර්ධනය කරගත්තු අය ඉපදෙනවා මේ බ්‍රහ්ම පාරිසජ්ජය කියන බඹලොව. ඊළඟට ඒ ප්‍රථම ධානය යම්සි මට්ටමකට වසිතාවෙන් පුරුදු කරගත්තු අය ඉපදෙනවා බ්‍රහ්ම පුරෝහිත කියන ප්‍රථම ධාන බඹලොව තලයක් ඒක. ඊළඟට මේ ප්‍රථම ධානම ආවජ්ජන සමාපජ්ජන අදිත්‍යාන උත්ථාන පච්චේක්කන කියන ආකාරයකට පුරුදු කරගෙන දෙවට වසිතාවේ පුරුදු කරගත්තු අය ඉපදෙනවා මහා බ්‍රහ්මය කියන මේ ප්‍රථම ධ්‍යාන බමුලෝතලයේ. ඉතින් මේ ප්‍රථම ධ්‍යාන බමුලෝතලයේ තමයි බ්‍රහ්ම පාරිසජ්ජය තියෙන්නේ. මේ බ්‍රහ්ම පාරිසජ්ජයේ ඒ තමයි මේ භාගතුන් වහන්සේ මේ බ්‍රහ්ම බ්‍රහ්මයාගේ නිත්‍යා දෘෂ්ටිය දුරු කර ගැනීම සඳහා වැඩම කරන්න යෙදුනේ. ඒ වෙලේ පින්වත්නි මේ මේ මායя දකිනවා භාගතුන් වහන්සේ කොහෙද වැඩේ ඉන්නේ කියලා මේ මායя විසින් තමන්ගේ වාසභූමියේ වාසය කරන ගමන් බුදුන් වහන්සේත් කොහේ ඉන්නවද කියලා සමහර වෙලාවක බලනවා බලනකොට මායයට දැක ගන්න ලැබුණ බඹලෝ වැඩනවා ඊට පස්සේ මායයත් භාගතුන් වහන්සේ වැඩම කරපු බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා නොපෙනී ඉන්නවා එහෙම ඉඳලා භාගතුන් වහන්සේ අර විදියට බ්‍රහ්මඥයාගේ මිත්‍යා දෘෂ්ටිය වැරදි අවිද්‍යාසහගත දෙයක් කියලා සඳහන් කරනකොට මේ මාර දිව්‍ය පුත්‍රයා මාර දිව්‍ය පුත්‍රයා ඉන්නේ දැන් අපි සඳහන් කරපු දිව්‍ය ලෝක හයෙන් උඩම ලෝකය චාතුම් මහරජිකය ලෝකය චාතුම් මහරජ රැසි දෙවියන් වාසය කරන සතරවරම් දෙවි රජවරුන් ඇසුරු කරගෙන ඉන්න පාලනය කරන චාතුම් මහරජිකය ඊළඟට තාවතින්සය තාවතින්සය කියන්නේ පින්වත්නි මේ 33ක් වූ මගමානවක ඇති පිරිස ඉපදෙච්ච නිසා ඒකට කියනවා 33ක් දෙනා පාලනය කරන නිසා ඒක තාවතින්සය කියලා. ඊළඟට යාමය කියන්නේ බොහෝම ප්‍රීතියෙන් වාසය කරන නිසා ඒකට යාම කියනවා නිම්මාන රති හැටිද ඊළඟ යාමේ තුසිතය සුසිතේ කියන්නේ බොහොම ප්‍රීතියෙන් වාසය කරනවා. ඊළඟ නිර්මාණ රති කියන්නේ තමන්ම නිර්මාණය කරගෙන වාසය කරනවා. ඊළඟ අනුන් නිර්මාණය කරපු තැනක් හැටියට පරිනිම්මිත වසවර්ති කියලා දිවි ලෝකයක් තියෙනවා. ඒ කියන්නේ අනුන් නිසා නැවිච්චි ඒ ලෝකවල වාසය කරනවා. ඒ ලෝකේ තමයි, ඒ දිව්‍ය ලෝකේ තමයි පරිනිම්මිත වසවර්ති කියන දිවි ලෝකේ තමයි මේ මාර්දිගේ පුත්‍රයා ඉන්නේ. ඉතින් මාර්දිගේ පුත්‍රයා මේ උඩම බ්‍රහ්ම ලෝකේ වෙනවා. ඒ දිවේ ඒ දිව්‍ය ලෝකෙන් උඩම තියෙන බඹලෝ වෙන බ්‍රහ්ම පාරිසජ්‍යයට ගිහිලා තමා භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරයි කියන බලාපොරොත්තුෙන් ගිහිල්ලා ඒ බඹලෝ වැසි ඒ බ්‍රහ්ම පිරිසර ධර්ම දේශනාවට අකමැති ස්වභාවය සැඟවීම සඳහා මේ මායя සැඟවිලා ඉඳලා භාගතුන් වහන්සේ අරෙහිම මේ අවිද්‍යාසහගත ස්වභාවයක් කියලා මේ සඳහන් කරනකොට මේ බ්‍රහ්ම පාරිසජ්‍ය රැසී දෙවියෙකුට ආවේශ වෙලා භාගතුන් වහන්සේ දේශනා කරන අතකෝ භික්ඛවේ මාරෝ පාපිමා අඤ්‍යතරම් බ්‍රහ්ම පාරිසජ්ජං අන්ත්වා විසුත්වා මං ඒකද වෝච මෙහෙම සඳහන් කරන බ්‍රහ්ම පාරිසජ්‍ය රැසී ඒ දෙවියෙකුට ඒ බ්‍රහ්මයෙකුට ආවේශ වෙලා බුදුන් වහන්සේ සඳහන් කරනවා දැන් මාරයා ඒ බඹලව බ්‍රහ්ම පාරිසජ්‍ය ඇති දෙවියෙකුට ආවේශ කරන්න පුළුවන් හැබැයි බ්‍රහ්ම පුරোহিතකට මහා බ්‍රහ්මයෙකුට ආවේශ වෙන්න බැරි බවයි දක්වලා තියෙන්නේ. අර්ථ කතාවන් තුල. ඉතින් බ්‍රහ්ම පාරිසජ්‍ය වැසි දෙවියෙකුට ආවේශ වෙලා මේ භාගතුන් වහන්සේට මෙහෙම සඳහන් කරනවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ සූත්‍ර දේශනාව තුළ ස්වාමීන් වහන්සලාට බික්කු බික්කු මේත මාසදෝ මේත මාසදෝ ඒසෝහි බික්කු බ්‍රහ්මා මහා බ්‍රහ්මා අබිබු අනබිබූතෝ අඤ්ඤදත්ත දාසෝ වසවත් ඉස්සරෝ කන්තා නිම්මතා සෙට්ටා සංජීතා වසින් පිතා බුතා භව්‍යානං ආදි වශයෙන් සඳහන් කරනවා මාර්යා සඳහන් කරනවලු භාගතුන් වහන්සේට මහාන මහාන මේ බඹයට නිඳා කරන්න එපා නිඳා නොකරව නිඳා කරන්න එපා මේ මහා බ්‍රහ්මයාට නිඳා කරන්න එපා මේ මහා බ්‍රහ්මයා කියන්නේ අබිබු අනබිබූතෝ මේ මේ සියල්ලෙම ඉන්න ලොකුම කෙනා සියල්ලක්ම මැඩලමින් ඉන්න කෙනා අනමිභූත ඒකාන්තයෙන් මේ ලෝකේ සියල්ලම තමන්ගේ වසඟේ පවත්වන කෙනා අනබිබූතෝ අඤ්ඤදත්තු දාස සියල්ලම දකින කෙනා වසවත්ති ඒ කියන්නේ සියල්ලම දේවල් වසඟේ පවත්වන කෙනා ඉස්සරෝ මේ ලෝකයේ මවපු කෙනා යන කාන්තා නිම්මානා සෙත්තා සංජිතයන් කාන්තා කියන මේ ලෝකේ මාපු කතෘ මේ ලෝකේ මවුප් කෙනා නිම්මතා නිර්මාණය කරපු කෙනා සෙට්ටෝ සංජිතා ශ්‍රේෂ්ඨ පුද්ගලයා ආසි වශයෙන් සඳහන් කරන ඊළඟ වසී පිතා භූතා භව්‍යානං කියලා සඳහන් කරලා තියෙන්නේ මේ ලෝකේ පීත්‍රු භූතම් භව්‍යානං කියලා සඳහන් කරලා තියෙන්නේ භව්‍යානං කියනවා අන්ත ජලාභුජ ආදී දේව ඒ සංසේක ඕපවාටික වශයෙන් මේ සත්‍යෝ ඉපදෙන්නේ ඒ ගැබ තුල ඒ බිත්තර කටුව හෝ ඒ තුල ඉන්නකොට භව්‍යානං වශයෙන් සඳහන් කරලා තියෙනවා. එහෙනම් ඒ බිත්තර කටුවෙන් නික්මනකොට නැත්තම් ඕපපාතික හරි පහළ වෙන පළවෙනි චිත්තක්ෂණයේදී භව්‍ය පුද්ගලයෙක් දෙවෙනි චිත්තක්ෂණයේ භූත හැටියට. ඒකේ බුත්‍ර කටුව ඇතුළේ ඉන්නකොට භව්‍යානං වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඊළඟට භූත හැටියට සඳහන් කරලා තියෙන්නේ පිටතට නික්මෙන ඒ සත්‍යයන්ට. ඉතින් ඒ සියලු සත්‍යයන්ට පීත්‍රු හැටියටයි සඳහන් කරන්නේ. ඉතින් මායя බලන්ද මේ අදහස තියෙනවා සමහර ආගම්වල. ඔය Hindu ධර්මයේ උනත් මේ ගැන සඳහන් කරලා තියෙනවා මේ මවලා තියෙන්නේ මහා බ්‍රහ්මයා කියලා. ඒ ඒ Hindu අධි අදහන Hindu ආගමේ ඒ පිරිස අදහන්නේ මේ මහා බ්‍රහ්මයා. ඉතින් මහා බ්‍රහ්මයාට මේ වගේ දෘෂ්ටියක් ඉපදුනා. බලන්න පින්නාන්ත එතකොට මේ ජීවිතේ ඒ ධ්‍යාන මට්ටමට පුරුදු කරගත්තු හිත්පවා මේ කාලයක් මේ විදියට සැප විඳිනකොට ඒ දේවල් අමතක වෙලා යනවා. සඳහන් කරලා තියෙන අර්ථ කතාව තුළ පින්නත්නි මේ බක බ්‍රහ්මයාටත් මුලින් හිසිවරයෙක් කියලා ඉන්නකොට ඒ ජීවිතේ මොනෙක් ආකාරයේ ධ්‍යාන මට්ටමකට තමන්ගේ හිත පුරුදු කරලා කසිනාදී දේවල් වලින් වර්ධනය කරලා එතුමා ඒ පිණි චතුත්ථ ධානය උපදවාගෙන බඹලෝ ඉපදුනා. ඉතින් බඹලෝ ඉපදෙලා චතුර්ථ ධාන බඹලෝ තලයේ ඉපදෙලා කල්ප 500ක් ඉඳලා ဒုတိ ය ධානයේ උපදවාගෙන එතනින් ဒုတိ ය ධාන බඹලෝ ඉඳලා ඊළඟට ဒုတိ ය ධානය උපදවලා ඒ බඹ බඹතල ආයේ වාසය කරලා ඊළඟට ප්‍රථම ධාන බඹතලයේ ඉපදෙලා මේ විදිහට ඉඳ ඉන්නකොට තමයි මෙතුමාට මේ බක බක්මයාට ඇතුනේ මේ මිත්‍යා දෘෂ්ටිය. මුලින් දැනගෙන හිටියා මම මේ විදියටයි මේ දේවල් කරලයි මේ ඉපදුනේ කියලා. නමුත් මේ කල්ප ගණන් පින්නාන්නේ. කල්ප ගණන් මේ ලෝකයන් වල වාසය කරනකොට ඒක අමතක වෙලා ගියා. අමතක වෙලා ගිය බවයි සඳහන් කරලා තියෙන්නේ. අමතක වෙලා මේ සාස්වතාදී දෘෂ්ටියක් මේ බක බ්‍රහ්මයට ඉපදුනා. බලන්න එතකොට පින්නාත් මේ භව තණ්හාව නිසා මේ මේ ජීවිතේ අපිට උනත් පින්නත් මේ සංසාර ගමන යන අපිට මේ වගේ අදහස් මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. සංසාරයේ ਸਰවත්‍ත්මතා ඥානය සඳහා ඒ තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන එන ඒ බෝසත්ත්ව ජීවිතයේදී උනත් අවසාන ජීවිතයක් හැටියට සඳහන් කරන මහා කාශ්‍යප කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ශාසනයේදී කුමක්ද සිදු වුනේ? ගතිකාරණමින් උප්පත්ති ලැබලා ඉන්නකොට පින්නාදී එච්චර පෙරම් පුරපු උත්ෙන කොටත් එහෙම වුණා නම් ඒ සඳහන් කරානේ ජෝතිපාල කියන යහළුවාමතලා මේ මුඩු මහනගෙන් බනහන්න මම එන්නේ නැහැ කියලා. ඒ වගේ පින්නාදී බලන්න එහෙම මේ සංසාරේ යන එක මොනතරම් භයානකද? ඒ වගේ ධ්‍යාන උපදවාගත්තු බක බ්‍රහ්මයාටත් ඒ විදිය දෙයක් සිදු වුණා නම් බෝසත්ත්ව ජීවිතේ ඒ බෝසත් මහා බෝසත් වහන්සේට පවා ඒ විදිහේ සිද්ධ වුණා නම් පින්වන්නේ. බලන්න අපිත් මේ සංසාරේ යන්නේක මොනතරම් භයානකමක් තියනවද? ඒ නිසා මේ ජීවිතේ පින්වත්නි අපි හැමදෙනාම උත්සාහ කළ යුතු වෙන්නේ නොයෙක් නොයෙක් ආකාරයේ දෙවිලොව බඹලොව ආදී තැන්වල ප්‍රාර්ථනා කිරීමට නොව මේ ජීවිතේ පින්වත්නි නිර්වාණ සැනසීම නිර්වාණ සැනසීමමයි පින්වත්නි බලාපොරොත්තු යුත්තේ. එහෙම නොවේ මේ සංසාරය යන එක හරීම භයානක ස්වභාවය බව මේ දේශනාවෙන් පින්වන්දි තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ අර සඳහන් කරාට පස්සේ මේ විදිහට බක බ්‍රහ්මයාගේ දෘෂ්ටි අවිද්‍යාසගත ස්වභාවයක් කියලා මාර දිව්‍ය පුත්‍රයාර බක්ම පාරිසජ්ජ දේවයකට වැහිලා මෙසේ සඳහන් කරන්නට යෙදුණා. ඉතින් මෙසේ සඳහන් කරාට පස්සේ මාර දිව්‍ය පුත්‍රයා නැවතත් සඳහන් කරනවා අහේසුං කෝ බික්කවේ තයා පුබ්බේ සමන බ්‍රාහ්මනා ලෝකස්මින් පඨවි ගරහකා පඨවි jiguttika ආපෝ ගරහකා ආපෝ jiguttika භාගතුන්නා සඳහන් කරන මාර්යා නැවත සඳහන් කරාලු මහාන තඩ పూర్වේ ලෝකයේ පඨවි ආදී ගරහන පඨවි ධාතුවට ගරහන පිළිකුල් කරන jiguttika කියන පිළිකුල් කරන ආපෝ ධාතුව ගරහන ආපෝ jiguttika කියන පිළිකුල් කරන තේජෝ ධාතුව ගරහන තේජෝ ධාතුව පිළිකුල් කරන මේ විදිහට වායෝ ආදී පහතේ ආපෝ තේජෝ වායෝ ආදී ගරහන පිළිකුල් කරන ඊළඟට බ්‍රහ්මයන් ගරහන බ්‍රහ්මයන් පිළිකුල් කරන ඒ වගේ මායයන් දෙවියන් ගරහන් දෙවියන් පිළිකුල් කරන මේ විදිහට එහෙම ශ්‍රමණක් ශ්‍රමණයෝ හිටියා. ඒ අය කය බිඳී මරණින් මත්තේ අපායට වැටුණා කියලා මේ මායя සඳහන් කරන්න තේදෙනවා. ඊළඟට සඳහන් කරනවා සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ හිටියයි කියන මාර්යෝ පෙර මාර්යා සඳහන් කරනවා භාගතුන් වහන්සේට අර බ්‍රහ්ම පාරිසද්ද දෙවියට ආවේශ වෙලා සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ හිටියලු පටවිය ගරහන්නේ නැහැ. පටවිය වර්ණා කරනවා. තේජෝ ගරහන්නේ නැහැ. තේජෝ වර්ණා කරනවා. ඊළඟ පටවිය ආපෝ තේජෝ ආයෝ මේ විදිහට දෙවියන් මරුන් බ්‍රහ්මයන්ට ගරහන්නේ නැහැ. මේ ඒ අයට ප්‍රශංසා කරනවා. එහෙම ශ්‍රමණෝ හිටියා ඒ අය ගිහිල්ලා බඹලෝ ඉපදුනා කියලා කය බෙදී මරණයන් මැත්තේ සුගතියේ ඉපදිච්ච බව මේ මාර්යා බුදුන් වහන්සේට සඳහන් කරනවා. ඊට පස්සේ මේ විදිහට සඳහන් කරාට පස්සේ දැන් පටවිය ගරහන කියන්නේ පින්නන්නේ මේ සඳහන් කරලා තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලෝකය භාගතුන් වහන්සේ එසේ දේශනා කරන්නේ. නමුත් මේ මාර්යා සඳහන් කරන්නේ පටවිය ගරහනවා කියලා නিত্য සුඛ ආත්ම වශයෙන් මේ ලෝකයේ අභිනන්දනය වෙන ඒ වගේ නැලිලා ඉන්න ඒ පුද්ගලය පිළිබඳව ඉතින් මේ ජීවිතේ අපිත් කෙනාට මේ ජීවිතේ මේ මේ ලෝකයේ ඇත්ත ස්වභාවය නොදැනගෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරට අපි ඇලිලා ඉන්නේ ඒ තුල ඉන්නේ ඒ මිදලා නැහැ ඒ නිසා පින්වත්නි අපිටත් මායයෙන් ගැලවීමක් ඇත්තේ නැහැ ඒ නිසා මායයෙන් ගැලවෙන්න නම් පින්වත්නි ඊළඟට මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට අපි සාකච්ඡා කරගන්නකොට මේ පින්වත් අයට වැටහි කුමක්ද අපි මේ ජීවිතේ කරගන්න ඕන කාරණේ. ඉතින් භාගතුන් වහන්සේට මෙහෙම මායя සඳහන් කරාට පස්සේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා මායයට. භාගතුන් වහන්සේ සඳහන් කරනවා බික්කු එවං වදාමි ඉංගතං මාරිස යදේවතේ බ්‍රහ්මා ආහ භාගතුන් වහන්සේ දේශනා කරන මේ මේ මේ මාරයා මෙසේ සඳහන් කරාට පස්සේ එවං උත්තේ අහම් බික්කේ මාරං පාපිමත්තා ඒතදවෝච ජානාමි කෝතාහං පාපිම පාපි මාරයා මම ඔබ අඳුරනවා ඔබ මාරයා ඒ නිසා මේ ඔබ දන්නේ නැහැ කියලා මම හඳුනාගන්නේ නැහැ කියලා හිතන්න දෙපා ඔබ මම හඳුනාගත්තා ඊළඟට මේ භාගතුන් සඳහන් කරනවා මේ මායя ඔබට හිතෙන්න පුළුවන්කමක් තියෙනවා මේ බඹ පිරිස මේ බඹ පිරිස ඇතුළු සීල දෙනා ඔබගේ වසඟේ ඔබට හිතෙන්නද පුළුවන් මමත් ඔබගේ වසඟේ කියලා. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මම ඔබගේ වසඟේ යත්තේ නැහැ කියනවා. ඔබගේ වසඟේ යත්තේ නැහැ කියලා භාගතුන් වහන්සේ මේ මායයට සඳහන් කරනවා තා වසඟේ යත්තේ නැහැ කියලා. ඊළඟට පින්වත්නි භාගතුන් වහන්සේ මෙහෙම මායයට සඳහන් කරාට පස්සේ මේ බක බක්ම සඳහන් කරනවා ඊළඟට මොකද සඳහන් කරන්නේ බක බක්ම සඳහන් කරනවා ආහංහි මාරිස නිච්චේව සමාන නිච්ඡන්ති මේ බක බක්ම සඳහන් කරනවා නිදුකානනි මම නিত্য දේමයි නිත්‍යයි කියලා සඳහන් කරේ ඒ වගේම ස්ථිර දේමයි ස්ථයි ස්ථිරයි කියලා සඳහන් කරේ මේ සදාකාලික දේමයි සිත නොවන දේමයි තුත නොවන ලෙස සඳහන් කරේ කියලයි මේ මේ න ජායති න ජීයති න මියති මේකමයි හට ගැනීම මේකමයි මේක විනාශයටපත් වෙන්නේ ආදි වශයෙන් අර මිත්‍යා දෘෂ්ටිය සඳහන් කරනවා ඊළඟට සඳහන් කරනවා මේ මේකමයි නිස්සරණය මේකමයි නිවීම මෙතනින් එහාට වෙන නිවීමක් නිදහස් වීමක් වෙන ඇත්තේ නැහැ කියලා මේ බක බ්‍රහ්මයා බුදුන් වහන්සේට සඳහන් කරනවා බක බ්‍රහ්මයා. ඊට පස්සේ සඳහන් කරනවා පුබ්බේ සමනස් බ්‍රාහ්මනා ලෝකස්මින් පෙර සමනස් බ්‍රාහ්මනෝ හිටියා ඒ ඒ සමනස් බ්‍රාහ්මනෝ බොහෝ කල ඒ තමන්ගේ ඒ ජීවිතය ගත කරනකොට ඒ සත්‍යයන්ට සඳහන් කරා ඒ මේ ඒ ඒ සමනස් බ්‍රාහ්මණය දැනගන්න ලැබුණා මේ බ්‍රහ්ම තලයමයි මේකමයි ස්ථිරකාර මේක මෙතනින් එහාට වෙන දෙයක් ඇත්තේ නැහැ කියලා. මේකමයි නිස්සරණය කියලා ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයනොත් දැනගත්තා කියනවා. ඒ නිසා ශ්‍රමණේ ඔබ වෙහෙසටපත් වෙන්න එපා කියනවා. ශ්‍රමණය ඔබ වෙහෙසටපත් වෙන්න එපා. මේකමයි නිවීම මේකමයි නිදහස් කියලා අර විදිහට මිත්‍යා දෘෂ්ටියම මේ භාගතුන් වහන්සේට මේ බක බ්‍රහ්මයා සඳහන් කරන්න දෙදුනා. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරන්න දෙදුනා මේ බක බක්මයට බ්‍රහ්මය මම තෙල දනිමි. ඉතින් පොළව තහවුරු කොට ගන්නේ නම් තගේ වසංගයේ වෙමි. මේ භාගතුනා දේශනා කරනවා මේ මම ඔබ මේක දන්නවා මේ මේ මේක වාසය කරගන්නවා නම් මෙහි වාසය කරනවා නම් ඔබගේ වසංගයේ තමයි. ඔබගේ වසංගයේ කියලා සඳහන් කරනවා මේ විදිහට. මේ බක බ්‍රහ්මය සඳහන් කරනවා මේ විදිහට සඳහන් කරාට පස්සේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් වලට ඇවිල්ලා ඉන්නවා කියන්නේ ඔබගේ ඔබට අයිති ඔබට පාලනය කරන්න පුළුවන්. එහෙම සඳහන් කරලා බක බ්‍රහ්මයා මහා භාගතුන් වහන්සේ ඊට පස්සේ මෙහෙම සඳහන් කරාට පස්සේ බක බ්‍රහ්මයාට භාගතුන් වහන්සේ මෙහෙම සඳහන් කරනවා බක බ්‍රහ්මයාට මම ඔබව අඳුනනවා. ඔබගේ මේ ආනුභාවයක් දන්නවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා අහං බ්‍රාහ්මන ගතින්ච පජානාමි දුතින්ච පජානාමි. ඒ කියන්නේ ඔබගේ හට ගැනීමත් මම දන්නවා. ඒ වගේම ඔබ මේ වගේ ආනුභාව ඇති කෙනෙක් කියලා දන්නවා කියලා මේ බ්‍රහ්මයට භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලේ බ්‍රහ්මඥය අහනවා. යථා කතම් පනමේතං මාරිස ගතින්ච පජානාමි දුතින්ච පජානාමි මේ මේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔබ මගේ මේ ඒ ගතියත් ඒ කියන්නේ උපදිච්ච විදියත් ඒ වගේම මගේ ආනුභාවයක් දන්නවනම් කියන්න කියනවා. ඊට පස්සේ බාගතුනා දේශනා කරනවා මේ ඊරසඳ දෙදෙනා සදිසා බබළුවෙන් යම් තාක් ඇවිදිද්ද ඒ තාක්තන මේ සක්වල සමග සහස ලෝක ධාතුව නිර දසදහසක් සක්වල ඔබගේ වසඟේ කියනවා. ඒ කියන්නේ ඔබට මේ දසදහසක් සක්වල තමයි මේ මහා බ්‍රහ්මයාගේ වසඟේ තියෙන්නේ කියලා. ඉතින් ඒ සක්වල හීන ප්‍රනීත සත්‍යයන් රාග විරාගයේ ස්වභාවය ආදී ඒ සක්වල ඉන්න සත්තුන්වගේ ඒ ගතිය මේ වක බ්‍රහ්මයාට බලන්න පුළුවන් කියන ඔබගේ ආනුභාවය එච්චරයි කියනවා. බ්‍රහ්ම මෙසේහින් මම බක බක් මෙසේ මහා ඉදු හැටිය මහා බ්‍රහ්ම මෙසේ මහත් යසස් ඇතියයි තගේ ගතිදු යුතිදු දනිමි කියලා භාගතුන්නා දේශනා කරන ඔබගේ උප්පත්ති ස්වභාවයත් ඒ වගේ ඔබගේ ආනුභාවයත් මම දන්නවා කියලා භාගතුන් වහන්සේ මේ බක බ්‍රහ්මයාට සඳහන් කරනවා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ මේ බක බ්‍රහ්මයාගේ ඒ ස්වභාවය විමසනකොට මේ සූත්‍ර දේශනාවේ නැති වුණත් අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා මේ බක බ්‍රහ්මයාට මේ වගේ උප්පත්ති ලබන්න හේතුන පින මේ කුසලය කුසලය භාගතුන් වහන්සේ දේශනා කරනවා කුමක්ද ඒ බක බ්‍රහ්මයා හැටියට උප්පත්ති ලබන්න හේතුන පින අබුද්ධෝත්පාද කාලයකදී මේ බ්‍රහ්මයා ඉසි ප්‍රෞජ්ජාවෙන් පැවිද්ද ලබාගෙන ඉසිවරයෙක් හැටියට ඉන්නකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් වලින් නිදහස් වෙන්න ඕනි කියලා එහෙම පැවිද්ද ලබාගෙන තාපස ප්‍රවිද්‍යාවෙන් පැවිද්ද ලබාගෙන මෙතුම් මේ මෙතුමා ඒ ජීවිතයේදී අභිඥා ආදී උපදවා ගත්තා. අභිඥා ආදී උපදවාගෙන එක ගඟක් ඇසුරු කරගෙන ජීවත් වෙමින් ඉන්නකොට ඒ ධානාසවයෙන් වාසය කරමින් ඉන්නකොට මෙතුමන්ට මේ ඉසිවරයට ඒ බසබක්න ඒ ජීවිතයේදී ඒ ධාන ආදී අභිඥා ආදී දිනු කරගෙන හිටපු එතුමන්ට එක වෙලාවක දකිනවා මොකද්ද දකින්නේ බොහෝ ගැල් ආදී කරත්තකරුවෝ කාන්තාරයක් මරු කතරයක් තරණය කරමින් යනකොට මේ රාත්‍රී කාලයේදී මේ කාන්තාර වලින් වෙළඳාම් ආදියට යන්නේ මෙහෙම යනකොට මේ ගවය ටික ආපහු මුල් පටන් ගත්ත තැනටම ආපහු කැරකිලා ආපහු එතනටම ආවා. ඒල ආවට පස්සේ අර අරන් ගියපු වතුරත් ඉවරුණා ආහාරත් ඔක්කොම ඉවරලා පස්සේ මේ කරත්ත කරුවෝ එහෙම්මම දහවලට යන්න බැරි නිසා එහෙම්මම කරත්තයට නිදාගත්තා අවු රස්නිය නිසා මේ මේ වෙලාවේදී මේ බක බ්‍රහ්මයාට ඒ ජීවිතයේ ඉසිවරයෙක් වෙලා ඉන්න ඒ ජීවිතයේදී ඒ අභිඥාවට අරමුණු වුණා අරමුණේ කොහොමද මේ ගංගා වසල ඉන්නකොට මේ ගංගා ජලය මෙහෙම මැණික් කැට වගේ ගලාගෙන යනවා දැකලා මේ සත්‍යෝ මේ ජලය නැතුව දුක් පීඩාවෙන් වාසය කරනවාද කියලා බලනකොට අරමුණ වුණා. අර කාන්තාර යන ඒ වෙළඳ කණ්ඩායම දැක්කා. වතුර නැතුව ආහාර නැතුව ඉන්නවා දැකලා මේ ජල කඳ අභිඥාවෙන් අභිඥාව පාදක කොටගෙන ඒ කාන්තාරයේ පින්වන්නේ අර වෙළඳ කණ්ඩායම පේනනසේ සැලැස්සුවා. එළ මාර්ගයෙන් යවුවාගේ අභිඥා බලයෙන් ඒ සියලු දෙනාට වතුර පෙනෙන ලෙස පින්නාස සැලැස්සුවා. ඉතින් මේ සියලු දෙනා අර ජලය පානය කරලා බොහෝම වෙහෙස නිවාගෙන නැවතත් ඒ වෙලදාමේ පිරත් වෙන බව සඳහන් කරලා තියෙන ඒ කරපු කුසලානුභාවය මේ බක බ්‍රහ්මයාට පින්නාදී ඒ ආත්මභාවය ලබන්න හේතුන කුසලයේ භාගතුන්හන්සේ දකිනවා. මේ භාගතුන්හන්සේ දේශනා කරනවා මේ බක බ්‍රහ්මයාට. එම සඳහන් කරනකොට බක බ්‍රහ්මයාට මතක් වෙනවා. අරමුණ වෙනවා. අර ඔක්කොම අමතක වෙලාන තිබ්බේ. මුලින් මතකයේ තිබ්බා. මොකද පසු අමතක වෙලා තිබ්බා. ඉතින් මේ දසදඥයට මතක් වෙනවා සියලුම දේවල්. තවත් කුසලයක් ඒ ජීවිතේ කරගෙන තිනවා. තවත් එතුමන් ඒ ගමක් ඇසුරු කරගෙන ඉන්නකොට ඒ ගඟ අසලේ ගමේ වාසය කරපු සියලු දෙනාම හොරු ඇවිල්ලා මේ ගමේ තිබ්බ සියලුම බඩු බාහාරි බඩු ආදිය අරගෙන යනවා. බොහොම වටිනා කියන දේවල් අරගෙන යනවා. ඉතින් මිනිස්සු කෑ ගහන්න ගත්තා. සත්තුණත් කෑ ගහන්න ගත්තා. මේක ඇහුණා. මේක දැනුණා. මේ ඉසිවරයාට ඒ බක බක්ණයාට ඒ ජීවිතේ ඒක ඇහිලා මේ බක බක්ණ අභිඥාවෙන් යුක්තව මේ හොරු කණ්ඩායම් ඉදිරියේ රජුරු ඇතුළු චතුරාංගනීය සේනාව එන විදිහට සැලැස්සුවා. දකින්න සැලැස්සුවා. හොරු කණ්ඩායම පින්වත්නි ගම අතහැරලා දාලා බඩු අතහැරලා දාලා යන්නට ගියා. පස්සේ අදිෂ්ඨාන කරා මේ ඉසිවරයා ඒ ජීවිතේ ඒ තමන්ගේ බඩු ඔක්කොම ඒ අයිතිකාරයන්ටම ලැබේවා කියලා අදිස්ථාන කරා. මේ විදිහේ ඒ කුසලයක් භාගතුන් වහන්සේ මතක් කරලා දෙනවා. ඊළඟට මේ ගඟ ඇසුරු කරගෙන ඉන්නකොට ඉහළ කෙරවලෙත් පහළ කෙරවලෙත් මේ ගම් දෙක බොහොම සමගින් වාසය කරා. දවසක් මේ ගඟ දිගේ පල්ලෙහාට බොහොම විනෝද වෙමින් එනකොට විනෝද වෙමින් මේ ගම්මු එනකොට ප්‍රීතියෙන් හරියට දෙවිලොවක් වගේ බොහොම සරසර අලංකාරණීයත්ව ප්‍රීතියෙන් එනකොට මේ ගඟට හිට පාරක් ගත් එක නාගේ කිපිලා මං කෙරේ කිසිම ගෞරවයක් නැතු වෙන බව හිතලා මේ නාගයා මහා පෙනයක් සහිතව නාගාත්ම භාවය මවාගෙන මේ ගම් වැසියව බය කරන්න දෙදුනා. ඉතින් ගම් වැසියව බය වෙලා කෑ ගහනකොට අර ඉසිවරයාට ඒ බක බක්මයාට ඒ ජීවිතේ ඒ ඉසිවරයෙක් වෙලා ඉන්න ආත්භාවයේදී ඒ શબ્දය ඇහිලා එතුමන්ට ඒ අයටත් පිහිට වුණා. ගුරුළු ඒශයක් මවාගෙන ගිහිල්ලා අර නාගරාජාව බය කරා. ඉතින් නාගරාජයා බය කරා. ඉතින් එයාට පිහිටක් සැලසුවා. ඒ කාරණයක් භාගතුන් වහන්සේ සඳහන් කරන්න දෙන ඒ කුසලයක්. ඒ කුසලයක් මතක් කරලා දෙනවා. ඉතින් මෙහෙම මතක් කරලා දෙනකොට බක බ්‍රහ්මයාට මතක් වෙනවා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ මේ මේ බක බ්‍රහ්මයාගේ ඒ උප්පත්ති ලබන්න හේතුන කුසලය පිළිබඳව බක බ්‍රහ්මයාට මතක් කරලා දෙනවා. ඊට පස්සේ බාගතුනාංශ මෙසේ විස්තර කරාට පස්සේ මේ කාරණේ මතක් වෙලා බකමක්මයට මතක් වෙනවා ඊට පස්සේ බාගතුනාංශේ දේශනා කරන මේ බක බ්‍රහ්මයාට බ්‍රාහ්මණය අත්තිකෝ බ්‍රාහ්මණ අඤ්ඤේ තයෝ කායෝ වෙනත් මේ බ්‍රහ්ම ලෝකයක් තියෙනවා ඔබට ඒ දේවල් පේන්නෙත් නැහැ ඔබට ඒ දේවල් අරමුණු වෙන්නෙත් නැහැ ඒ කියන්නේ පළවෙනි ධ්‍යාන භූමියේ ඉන්න මේ බ්‍රහ්මඥයාට තවත් බඹලෝවල් ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන ආදී බඹලෝවල් තියෙන බව අරමුණුන්නේත් නැහැ. ඒ දේවලුත් අමතක කරලා ඉතින් භාගතුන් වහන්සේ ඒ දේ ඒ තියෙන බව සඳහන් කරනවා. ඉතින් මෙහෙම සඳහන් කරනවා භාගතුන් වහන්සේ ඒ සියලු බඹලෝවල් තියෙන බව සඳහන් කරලා භාගතුන් සඳහන් කරනවා ඔබට වඩා පහත් ස්වභාවයක් මගේ ඇත්තේ නැහැ. ඔබට වැඩිය මම ඒ තනම උසස් කියලායි භාගතුන් වහන්සේ මේ බකබක්ණයට සඳහන් කරනවා. ඊළඟට මේ භාගතුන් වහන්සේ දේශනා කරන මේ බක බ්‍රහ්මයාට බ්‍රාහ්මය මම පෘථිවිය පෘථිවි භාවයෙන් දැන පෘථිවිය පිළිබඳ ස්වභාවය අනුභූතං නිර්වාණයක් ඇද්දේ නිවන ප්‍රත්‍යක්ෂ කොටගෙන වාසය කරනවා භාගතුන් වහන්සේ මේකෙන් සඳහන් කරන්නේ මම පෘථිවියට ඇලිලා නැහැ මම පෘථිවියෙන් ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ ආය කියන ස්වභාවයෙන් නොතරව වාසය කරන භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ මේ මේ බක බ්‍රහ්මයාට මේ විදිහට සඳහන් කරාට පස්සේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං විඥානය කියන්නේ අනිදස්සන දකින්න විඥානය නිර්වාණය කියන්නේ විඥාණයෙන් දකින්න පුළුවන් එකක් නෙවෙයි අනිදස්සනං අනන්තං සබ්බසෝ පබං ඒ කියන්නේ නොඑක ආකාරයේ තොටුපළවල් තියෙනවා ඒ කියන්නේ මේ නිර්වාණයට පිට වෙන්න දැන් මුහුද ගත්තා මුහුදට ඕන තැනකින් බහින්න තොටුපළවල් තියනා වගේ මේ නිර්වාණය කියන දේටත් දැස ගැනීමට 38ක් වූ කමඨහන් අතරින් ඕනෑම කමඨහනකින් මේ නිර්වාණයට දැස ගන්න පුළුවන් කියලයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ විඥානං අනිදස්සන අනන්තං සබ්බසෝ පබං එත් ආපෝජ පටවේජ ඒ වගේ පටි ආපෝ තේජෝ වායු ආදී දේවල් වලින් සකස් වෙච්ච එකක් නෙවෙයි නිර්වාණය කියන්නේ. මේ විදිහට භාගතුන් වහන්සේ සහ බක බ්‍රහ්මයා අතර ධම්ම ධර්ම සාකච්ඡාවක් ධර්ම සංවාදයක් යනවා. ඉතින් මේ මේ මේක අහගෙන හිටපු මේ බක බ්‍රහ්මයාට වාදයෙන් පරාජයටපත් වෙනවා. ඊට බක බ්‍රහ්මයා භාගතුන් වහන්සේ කෙරෙහින් අතුරුදහන් වෙන්න අර වාදයෙන් කරන්න බැරි දැනගෙන මේ බක බ්‍රහ්මයා බුදුන් වහන්සේ කෙරෙහින් අතුරුදහන් වෙන්න උත්සාහ කරනවා. මේ බක බ්‍රහ්මයා සඳහන් කරනවා දැන් භාගතුන් වහන්සේ කෙරෙහින් අතුරුදහන් වෙනවා අතුරුදහන් වෙනවා කියලා හිතනවා නමුත් භාගතුන් වහන්සේ කෙරෙහි අතුරුදහන් වෙන්න බැරුව යනවා. භාගතුන් වහන්සේ අදිස්ථාන කරනවා. අතුරුදහන් නොවේ හින්දා අදිස්ථාන කරනවා. මේ කොච්චර උත්සාහ කරත් මේ බකබක්මයා නොඑක ආකාරයේ තැන්වල සංගෙන්න උත්සාහ කරනවා. ඊළඟට අන්ධකාරයක් මවලා මේ විදිහට සංගෙන්න උත්සාහ කරනවා. මේ කිසිම උත්සාහයකින් මේ බක බ්‍රහ්මයාට බැරුණා බුදුන් වහන්සේ කෙරෙහි අතුරුදහන් වෙන්න. ඒ පෙනී ඉන්න විදිහටම පෙනී සිටියා දසුණක්ම. ඊට පස්සේ මේ භාගතුන් මේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා එහෙනම් මම ඔබ කෙරෙහින් අතුරුදහන් වෙනවා. මම ඔබ කෙරෙහි අතුරුදහන් වෙනවා කියලා භාගතුන් වහන්සේ හෘදයක් කරනවා. භාගතුන් වහන්සේ නොපැනෙන ලෙස අදිස්ථාන කරනවා. භාගතුන් වහන්සේ පස්සේ නොපෙනී ඉඳලා මේ සියලු දෙනාට නොදැක් නොදකින්න විදියට ඉඳලා භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. එතන හිටපු මේ බ්‍රහ්මයන්ට බක බක්මය ඇතුළු සීලොම ඒ බ්‍රහ්මයන්ට දේශනා කරනවා. ගාථාවකින් භවේ වාහං බයං විස්වා භවංච විභවේසුණං භවං නාභි වදෙන් කිංචි නන්දින්චන උපාදීයන්ති භාගතුන් වහන්සේ දේශනා කරන අද දවසේ අපි මාතෘකා කරගන්න දුන ගාතාව බාපතනා දේශනා කරන්නේ මම භවෙහි බය දැකම විභව සංඛ්‍යාත නිර්වාණය සොයන්නා වූ. බාපතනා දේශනා කරන්නේ භවයේ භවයක් බව දැනගෙනම භවයේ නිදහස් වෙන ඒ තණ්හාව නැති කරා කියලා බාපතනා දේශනා කරන්නේ ඒ උප්පත්තිය දැකලා භව තණ්හාව තණ්හා දිට්ඨි ආදි වශයෙන් ග්‍රහණය නොකරගෙන නන්දිංච නෝපාදියන්ති නන්දි සංඛ්‍යාත භව තණ්හාව නිදාසනා කියලා භාගතුන් වහන්සේ මේ බ්‍රහ්මයන්ට ගාථාවකින් සඳහන් කරනවා. ඉවලේ මේ බ්‍රහ්මයන්ට ඒ භාගතුන් වහන්සේගේ පාතිහාර්ය දැකලා භාගතුන් වහන්සේ නොපිනී ඉඳගෙන ඒ ගාථාව දේශනා කරන්න ලැබෙනවා. ඉතින් මේ මේ ධර්මයේ අහලා එතන හිටපු සියලුම දස දහසක් පමණ ඒ බඹලෝ වැසි බ්‍රහ්මයන්ට පින්නාති ධර්මය අවබෝධ වෙච්ච බවයි මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් කරලා තියෙන අර්ථ කතාව තුලත් දක්වලා තියෙන්නේ. ඉතින් මෙහෙම ධහම වැටුණා ඒ බඹ පිරිස මාර්ගඵල ලැබුවා. එවලේ භාගතුන් වහන්සේ සඳහන් කරන මේ බ්‍රහ්ම පිරිස අච්චරියන් අච්චරියන් ග්‍රන්ථයේ අද්භූතං ග්‍රන්ථයේ ආශ්චර්ය අද්භූතයි සමනස්ස ගෝතමස්ස මහිද්దికාත මහානුභාවත මහත් ආනුභාව සහිත භාගතුන් වහන්සේ වර්ණනා කරනවා මේ ගම් පිරිස. මෙහෙම සඳහන් කරාට පස්සේ මේ මාරයට බොහොම දේශහිතක් ඇති වුණා. මාරයත් එතන හිටියානේ. එතන ඉන්න මාරයා මේක අහගෙන ඉඳලා මාරයා දැනගත්ත මගේ විෂය ඉක්මවා ගියා. මේ සියලුම දෙනා බඹලෝ වැසි සියලුම දෙනා භාගතුන් වහන්සේගෙන් ධර්මය අහලා මම ඉද්දිම මගේ විෂ ඉක්මවා ගියා කියලා පින්නවලු නැවතත් බ්‍රහ්ම පාරිසජ්‍ය දෙවියෙකුට ආවේශ වෙනවා. බ්‍රහ්ම පාරිසජ්‍ය දෙවියෙකුට ආවේශ වෙලා මේ මාර්යා සඳහන් කරන අතකෝ බික්කේ මාරෝ පාපිම අඤ්‍යතරං බ්‍රහ්ම පාරිසජ්ජං අන්න විසිට්වායත දෝත. බ්‍රහ්ම පාරිසජ්‍ය ඇසි දෙවියෙකුට ආවේශ වෙලා සඳහන් කරනවලු සතේකෝතුම් මානස එවං ජානාසි. සතේතුම් ඒවානු බුද්ධෝ මහා ශා วก උපන්නාසී පබ්බජිතේ මා ශාවකාන ධම්මං දේශේති. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ මායයා ඔබ ධර්මය අවබෝධ කරගෙන අනිත් අයට ධර්මය දේශනා කරන්න යන්න එපා. ඔබ ධර්මය අවබෝධ කරගත්තර කමන්නේ අනිත් අයට මේ ධර්මය කියන්න යන්න එපා. අනිත් අයට ධහම දේශනා කරන්න යන්න එපා කියලා මේ මායя සඳහන් කරනවා. ඉතින් පෙරත් ශ්‍රමණව බ්‍රාහ්මණව හිටියා. ඒ අය ධර්මය දේශනා කරේ නැහැ. සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හිටියා. ඒ අය ධර්මය අනිත් අයට දේශනා කරන්න ගියේ නැහැ. ශ්‍රාවකයන්ට දේශනා කරන්න ගියේ නැහැ. ඒ නිසා ඒ අය සුගතිය ඉපදුනා කියලා මාර්යා අය සඳහන් කරනවා. මාර්යා එහෙම සඳහන් කරාට පස්සේ සඳහන් කරන සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හිටියා. ඒ අය ධර්මය දේශනා කළා. ගිහිල්ලා දුගතිය ඉපදුනා කියලා මේ විදිහට මාර්යා භාගතුන් වහන්සේට සඳහන් කරන්නට යුතුය. අර බඹ පිරිස ධර්මය අවබෝධ කරගත්ත නිසායි මේ මාර දිය පුත්‍රයාට දේශ සහගත සිත් ඇවිල්ලා ඒ විදිහට බාගතුන්නා දේශනා කරන්න දෙන්නේ බණ කියන්න යන්න එපා තමන් අවබෝධ කරගෙන හිටියා කමන්නේ අනිත් අයට කියන්න යන්න එපා කියලා මේ මේ මාර්යා බාගතුන්නාන්සේට සඳහන් කරන්නට යෙදුනා. ඉතින් ඒ විදිහට දේශනා කරාට පස්සේ බාගතුන්නාන්සේ දේශනා කරනවා එවං උත්තේ අහම් වික්ඛේ මාරා පාපිමත්තාය දදවෝචන ජානාමිකෝ තවං පාපිම්මා භාගතනා දේශනා කරනවා මාරයට මාරය මම ඔබ අඳුනනවා මම ඔබ අඳුනගත්තේ නෑ කියලා හිතන්න දෙපා ඔබ මේ අපි කෙරේ තියෙන කරුණාවෙන් නෙවෙයි හිතානුකම්පියෙන් එවං වදේසි අපි කෙරේ තියෙන කරුණාවෙන් නෙවෙයි ඔබ ඔහොම සඳහන් කරන්නේ කරුණාවෙන් නෙවෙයි ඔබ සඳහන් කරන්නේ ඔබට හිතෙනවා මෙහෙම භාගතුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරගත්තොත් මගේ විෂය ඉක්මවා යනවා. මගේ වසඟේ අයින් වෙලා යනවා. ධර්ම අවබෝධ කරගත්තු අය ඒ නිසායි ඔබ සඳහන් කරන්නේ අනුකම්පාවෙන් යුක්තව ඔබ සඳහන් කරන එක නෙවෙයි කියලා මායයට සඳහන් කරන්නට යෙදුනා. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේ සඳහන් කරනවා ඔබ ඔය කියන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ භාගතුන් සම්මා සම්බුද්ධ නෙවෙයි. ඔය කියන අය සම්මා සම්බුද්ධ නෙවෙයි. නම නමුත් මම ධර්මයෙන් දේශනා කරත් නැතත් අන් අයට ධර්ම දේශනා කරත් නැතත් මම සම්මා සම්බුද්ධයි කියලා මායයටත් මේ විදිහට සඳහන් කරා. ඉතින් මේ විදිහට සූත්‍ර දේශනාව මෙසේ අවසන් වෙනවා භාගතුන් වහන්සේ මාරයට සඳහන් කරපු කාරණේ පස්සේ අර බම පිට සීල දෙනා ඒ ඒ දේශනාවේ අවසානයේ මාර්ගඵල ලැබුවා ඉතින් මේ බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රයේ වශයෙන් සඳහන් කරන්නේම ඒක නිසායි මහා බ්‍රහ්මයාට මේ ධම දේශනා කරපු සාකච්ඡා විදියට සිද්ධ නිමන්ත්‍රණයක් නිසා බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි ඒකයි මේ ජීවිතේ මේ ජීවිතේ පින්වත්නි මේ භව තණ්හාව නැති කරගන්න. භාගතුන් වහන්සේ භව තණ්හාව තණ්හා, දිට්ඨි, මාන ආදී වශයෙන් මේ ලෝකයට නොඇලී වාසය කරන බවයි භාගතුන් දේශනා කරේ. ඉතින් ඒ නිසා අපේ හිතත් පින්වත්නි, ඒ විදිහට සකස් කරගත යුතුයි. මේ ජීවිතයේ මේ භව තණ්හාව සංසාරයේ යමින් මේක ආකාදී ජාති ජරා මරණ ආදී වලින් නිදහස් වීමමයි පින්නාන්නේ සැනසීම. නමුත් මේ භව තණ්හාව තියාගෙන මේ සංසාරේ ගියොත් එහෙම අර බක බ්‍රහ්මයාට ඒ ජීවිතේ අර ඍෂි ප්‍රවිද්‍යාවෙන් ඉතිවරයෙක් හැටියට පැවිද්ද ලබාගෙන ඉන්න ජීවිතයේ ජාති ජරා මරණ වලින් දහස් වෙන්න ඕන කියලා ධ්‍යාන උපදවාගෙන බඹලෝ ගිහිල්ලා ඉපදුනා. බඹලෝ ගිහිල්ලා ඉපදිලා කිනාදී ඒ ලෝක වලින් සිද්ධ වුණේ එතුමන්ට කුමක්ද? කල්ප ගණන් ආයස. ඒ ලෝක වල පින්නාදී බ්‍රහ්ම ලෝකයන් වල කල්ප ගණන් ආයස ඒ ලෝකයේ. ඉතින් ඒ ලෝක වලින් ඒ ලෝකවල ඉන්නකොට ඒ වගේ දෘෂ්ටීන් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ධ්‍යාන උපදවාගෙන ඒ ලෝකෙ ගිහිල්ලා ඒ දිව සැප විඳිනකොට බඹලව බඹලව බඹ සැප විඳිනකොට ඒ ලෝකවල ඉදි පින්නාදී මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පින්නාදී මේ ලැබිච්ච අවස්ථාව අතහැර ගන්න එපා. මේ ලැබිච්ච අවස්ථාව අතහැර ගන්න එපා. ආපහු භවයක් පතාගෙන මේ සංසාරයේ ජාති ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙලා ඒ දුක් නොවිඳ මේ ජීවිතයම පින්නාදී ආපව ජාති ජරා මරණ ආදී දුක් නොවිඳන විදිහට හිත සකස් කරගන්නවා හැර අපිට පින්නාදී වෙන කරන්න දෙයක් මේ ජීවිතේ ඇත්තේම නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ පින්නාදී මේ භව තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී තණ්හාවන් දුරු කරගෙන සදාකාලික සැනසීම මේ ජීවිතයේම ලබා ගන්න පුළුවන්කමක් ඒකාන්තයෙන්ම තියෙනවාමයි මේ සූත්‍ර දේශනා ආශ්‍රය ඇසුරු කරගන්නකොට අපිට වැටහෙනවා පින්වත් සූත්‍ර දේශනා තුළින් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මේ ජීවිතයේ පින්වත් තථාගතයන් වහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කරගන්නකොට දැනගන්නකොට මේ ජීවිතේ ඒකාන්තයෙන්ම සැනසීම ඒ නිර්වාණ සැනසීමමයි කියන පින්වත්නි ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා ඒ නිසා මේ ලෝකය මේ නොඑක ආකාරයේ ආගම් වලින් සඳහන් කරන විදිහට මේක දෙවියෙක් බ්‍රහ්මෙක් මව්පෙකක් නෙවෙයි. ඒ බව හොඳට වැටහෙනවා මේ සූත්‍ර දේශනාවෙන්. නිසා මේ ලෝකය හටගatti පින්වත්නි මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ සඳහන් වෙලා තියෙන විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මේ ලෝකයේ ආරම්භය සහ ලෝක විනාශ වෙන ස්වභාවය ආදී කරුණු පිළිබඳව විස්තරාත්මකව කියවලා දැනගත්තොත් මේ පින්වත් අයට පුළුවන්කමක් තියෙනවා මේ ලෝකේ හැදෙන හැටි බ්‍රහ්මේ බ්‍රහ්මේ නිර්මාණය කරන දෙයක් නෙවෙයි මේ ලෝකේ මේ ලෝකේ ආරම්භ වෙන්නේ හටගන්නේ මේ විදිහට විනාශ වෙන්නේ මේ මේ ආකාරයට කියන බව හොඳට දැනගන්න තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා පින්වත්නි. ඒ නිසා මේ ජීවිතේ පින්වත්නි දහම අවබෝධ කරගෙන ඒ සැනසීම ඒ සුවය ලබනවා හැර මේ ජීවිතේ අපිට වෙන කරන්න වෙන කිසියම් දෙයක් ඇත්තේම නැහැ. ඒ නිසා මේ පින්වත් අයත් මේ ජීවිතයේ තථාගතයන් වහන්සේ වදාළ ඒ ධහම හොඳට පුරුදු කරන්න. මේ ජීවිතයේ සීලය අවශ්‍යයි. සීලය තුලින් සීලය හේතු කොටගෙන සමාධිය ඇති කරගන්න අවශ්‍යයි. ඉතින් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච අපිට අර බ්‍රහ්මඥාට ඒ ජීවිතයේ අබුද්ධෝත්පාද කාලයේ එහෙම ධ්‍යාන උපදවා ගත්තා නම් ඒ ජීවිතේ චතුත්ථ ධ්‍යානය දක්වාම උපදවා ගත්තා නම් ධර්මය ඇහෙන අද කාලේ ඇයි අපිට බැරි? ඇයි අපිට බැරි මේ වගේ ධානයන් උපදවාගෙන සීලය හේතු කොටගෙන සීලය තුලින් ධාන මට්ටම් වලට හිත පුරුදු කරගෙන ඒ ධානයේ තුල ඉඳගෙන පින්වත් විදර්ශනා කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පින්වත් මේ පංච පාදනස්කන්ධය හොඳට අත්දැක්කොත් මේ ලෝකෙට පින්වත් ඇලෙන ස්වභාවය නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් බක බක්මයට ඒ ජීවිතයේ ඉසිවර ආත්මභාවයේදී විදර්ශනාවට ලක් කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. අබුද්ධෝත්පාද කාලයක් නිසා අබුද්ධෝත්පාද කාලයේ එතුමන්ට ඒ ජීවිතයේ ධර්මය ඇහුනේ නැහැ. නමුත් අපිට මේ ජීවිතේ තාම ධර්මය ඇහෙනවා. ධර්මය දේශනා කරන කල්යාණ මිත්‍රන් වහන්සේලා වැඩ ඉන්නවා. ධර්මයේ පවතින කාලයක්, මනුස්ස ජීවිතයක්, මනුස්ස හිතක්. මනුස්ස හිතක් කියන පින්වත්නි බාගතුන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට නිර්වාණය සැනසීම ලබන්න පුළුවන් හිතක්. ඉතින් මේ උතුම් වූ සැනසීමක් ලබන්න පුළුවන් හිතක් තියාගෙන සියලෝම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් අවස්ථාවක් තියාගෙන මේක අතහැරුණොත් මේ ජීවිතේ කියන්න බෑනේ තියනවාද මරණය කොයි වෙලාවේද සිද්ධ වෙයි කියලා. ඉතින් මරණය මොන ආකාරයකට තමන්ගේ මේ ජීවිතේ සිද්ධ වෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඊට කලින් තථාගතයන් වහන්සේගේ ධර්ම පුරුදු කරගෙන ධර්ම අවබෝධ කරගත්තොත් පමණයි ස්ථීරසාර සැනසීමක් නිවීමක් ලැබෙන්නේ. ඒ නිසා වෙන දේවල් වලින් නම් වෙන අපි මේ හොයන පංචකාමනිස්සිත ඊයේ දේවල් වලින් නම් ස්ථීරසාර සැනසීමක් නිවීමක් ලැබෙන්නේ නෑමයි. ලැබෙනවා නම් සසර ජීවිතේ ලැබෙන තිබුණා. ඉතින් කවදා හරි පින්නත් මේ දේවල් අනිත්‍ය වෙලා යනවාමයි. අපි සිද්ධ කරගන්න කුසල අකුසල මේක ආකාරයේ කර්ම විපාක හැටියට එනවා. මේ ජීවිතේ අපි කරගන්න සුළු හෝ පින්කමක් කරද්දී අපේ බලාපොරොත්තුව තියෙනවා නම් අපේ පාතනාව තියෙනවා නම් අනේ මම මේ කරගන්න මේ බණ අහපු මේ ධර්ම ශ්‍රවණයේ කුසලය ඒ විදිහට මගේ නිර්වාණ සැනසීම පිණිස හේතු වේවා කියලා දෙවිලෝ බඹලෝ ආදී සෝයක් නෙවෙයි ඒ සැපයක් නෙවෙයි මේ ජීවිතේම තථාගතයන් වහන්සේ වදාළ ධර්ම අවබෝධ කරගන්නම හේතු වේවා කියලා හිතනවා නම් පින්වත්නි අපිට පුළුවන්කම තියෙනවා පින්වත්නි බැරි කමක් නැත්තේ නෑ ඒ නිසා තථාගතයන් වහන්සේ වදාළ මේ ධහම අවබෝධ කරගන්න එකමයි අපේ පළවෙනි කාරණය කරගන්න ඕනේ. අනිත් දේවල් යුතුයකම් වගකීම් ඉටු කරන්න ඕනේ. ඒ දේවල් පින්නවත් දිනුවනට තියලා පළවෙනි කාරණේ ධහම අවබෝධ කර ගැනීමමයි පළවෙනි කාරණේ කරගන්න ඕනේ. ඒ නිසා මේ පින්නත් අයට ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේ මේ බ්‍රහ්ම නිමන්තනික කියන සූත්‍ර දේශනාවෙන් අපි දැනගත්තා ශ්‍රවණය කරගත්තා මේ භවය තණ්හාව තියාගෙන යෑමේ තියෙන භයානකකම ඉතින් භව තණ්හාව දුරු කරලා ඒ විභව සංඛ්‍යාත නිර්වාණය සැනසීම ලබන්න පුළුවන්කමක් තියෙනවා. අය භවයක් නූපදින විදිහට මේ හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. තණ්හාව දුරු කරගත්තොත් තණ්හා මාන දිට්ඨිය ආදීන් තොර වෙලා ලබන සුවයමයි ස්ථිර සාසන තියෙන. ඒ නිසා මේ පින්නත් අයට ධර්ම ශ්‍රවණය කුසලයේ තුලින් දැනෙතුනා සීලෝම ආනිසංස වාරේනොත් ධර්ම දේශනාව තුළින් දැනුණා සීල මානසංශ වාරෙනොත් මේ පින්නත් අයට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණසම තමන්ගේ හිත්පත් කරගන්න මේ ආනිසංශයන් හේතුවක්ම වේවා පිහිට පිණස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසත්තාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්කන්තු සාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති